තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි රත්නමය මහන්ස මම මේ මාසේ නමක් කතා කරන්නේ. ඔබ වහන්සේත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද? ආමේ. මේ වෙලාවේ හරි සමහන්ස. ඔව්. මම මට චුට්ටක් වෙනවා. එහෙනම්. ආ හරි. ඇහෙනවද? එහෙමයි සාරි. අර මම ඇහෙනවා. අර මාත් බොහෝ කලක් නිකන් දේශනා මේ දේශනා නෙමෙයි මේ දේශනා හන්න පටන් අරන් දැන් සති දෙකක පමණ කාලයක් බොහෝ කාලයක් ඉඳන් දහම අහනවා මමත් ඇත්තටම මේ මම උපතින් බෞද්ධ කියන කෙනෙක් නමුත් දහම අර පොඩ්ඩක් ඇහුණට පස්සේ ඒ දහම හොයන්න පටන් ගත්ත කෙනෙක්. ඊට පස්සේ ඇත්තටම සාමිනස අර තනස් මම පැවිදිත් වුණා. මේ කොහොම හරි මේ සසරෙන් ඈතර වෙන්න ඕනේ කියන අදිෂ්ඨානයෙන් තමයි ඇත්තටම පැවිදි වුනේ. ඒ පැවිදි වෙලත් ඇත්තටම අපි හිතපු තරම් ලේසි නෑ. අර තනස් මහන්සි මේ ශාසනය ඇතුළත පැවිලි කටයුතු කරගන්න. නමුත් ලොකු උත්සාහයක් දැරුවා සෑහෙන කාලයකින්ම. ඒ කියන්නේ දැනගෙන හිටියා මේ අර රාග දේශ මොහ දුරු කරන්න ඕනේ කියන එක දැනගෙන හිටියා. ඒක දුරු කරන්න උත්සාහත් කරා. නමුත් හරියටම කරන්න ඕන දේ හරියටම දැනලා තිබුණ නැහැ කියන එක තේරුණා ඔබ වහන්සේගේ දේශනා අහන්න ගත්තට පස්සේ අපි කරලා තියෙනවා නමුත් කළ යුතු දේ හරියටම වැටුණේ ඇත්තටම ආරකමන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනා ටික අහන්න ගත්තට පස්සේ ඇත්තටම මේ දේශනා අහන්න ගත්තට පස්සේ ලොකු වීර්යයක් තියෙනවා. ඒ වගේම මේ කරන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයයි. ඒ වගේම මේ දහම අහනකොට අර කොහොමද දැනෙන සතුට ඒ දැනෙන ප්‍රීතිය ඒක වචනෙන් කියන්න බෑ. හිතට පමණක් නෙමෙයි ඒක මුළු කයතම දැනෙන මහා සෝයක් දැනෙන මේ දහම අහනකොට. නමුත් මම දන්නවා තව මං කළ යුතු දේවල් බොහෝ තියෙනවා කියන එක. ඉතින් අර මොනවද වහන්සේට කතා කරේ ඇත්තටම ඒ ඉක්මනින්ම ඒ කටයුතු කරගන්න ඕන කියන දැඩි උනන්දුවක් වීර්යයක් තියෙනවා. නමුත් කොතනක හරි අඩුපාඩුවක් තියෙනවා කියන එක දැනෙනවා. දැන් මේ වෙලාවේ පැවිදි වෙලාද ඉන්නේ? එහෙමයි. දැන් මේ ඉන්නවා නමක් කියන්නේ. එහෙමයි. එතකොට දැන් පැවිදි වෙලා අවුරුදු 10ක් 9ක් වෙනවා. එතකොට මීට පෙර බෞද්ධ කෙනෙක් නෙමෙයි කිව්වා. එහෙයි. එතකොට මොකද්ද කලින් ආගම එතකොට මම නැලේ ආගම සහනාත් ඒ කියන්නේ මුස්ලිම්. නෑ මුස්ලිම්. මුස්ලිම්. එහෙමයි. මුස්ලිම් අය ගොඩක් මේ දහමට යොමු වෙලා ඉන්නවා. එහෙම මම පෙරේද ඒ හපදේශනාවෙත් මම අහගෙන ඉන්නේ. ඊයේ හපදේශනාව මම බොහොමකට කතා කරන්න හිතාගෙන හිතේ දැන් දවස් ගණනාවක් ඉඳලා. මීට කලින් මුස්ලිම් කාන්තාවක් කතා කරලා තියෙනවා. එහෙම කාන්තාව ගොඩක් ඉන්නවා ඇත්තටම මේ ධර්මයේ හොයනවා. එහෙම කියන්න බෑ අපිට ක්‍රිස්තියානියක් තියෙනවා මේ ඉතින් මේකේ ආගමක් කියලා එකක් නෙමෙයි. ඇත්තටම සත්‍ය හොයන කෙනෙකුට සත්‍ය හොයාගෙන යන කෙනෙකුට සත්‍ය තමයි වැදගත් වෙන්නේ. සත්‍ය කියන්නේ ආගමක් නෙමෙයි. පළවෙනි දේ බුදුන් වහන්සේ සත්‍ය ගවේෂී. බුදුන් වහන්සේ හෙව්වේ පරම සත්‍ය කුමක්ද කියන එක. බුදුන් වහන්සේ හෙව්වේ මේ සත්වයා දුක්කට වැටෙනවා මේ සත්වයා දුකෙන් මිදෙන මඟක් හෙව්වේ බුදුන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරන්නේ බුදුන් වහන්සේ සිද්ධාර්ථ ඇත්තටම රජ වෙන්න හිටපු කෙනෙක්. ඉතින් ඇත්තටම රජකනුත් අත්හැරලා මේ රාහුල කුමාරයා ඉපදුණු දවසේම ගීගෙන් අත්හැරලා රජමාලිගාවෙන් යනවා කියන එක අපිට තේරෙනවා මේ මහා කම්පාවකින් තමයි කරලා තියෙන්නේ. මේ මනුස්ස දුකට වැටෙනවා දැකලා අර මහල්ලෙක් ලෙඩෙක් මල කඳක් චන්නගෙන් අහනවානේ. චන්න මමත් මහලු වෙනවද? ඔව් ස්වාමීනි ඔබත් මහලු වෙනවා. චන්න මමත් ලෙඩ වෙනවද? ඔව් ස්වාමීනි ඔබත් ලෙඩ වෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්න වලිනුත් අපිට තේරෙන බුදුන් වහන්සේ කම්පා වෙලා තියෙනවා. මේකේ තේරුමක් නැහැ කොයි මොහොතේ හරි අපිත් වයසට ගිහිලා මැරිලා යනවා කියන එක. කොයි මොහොතේ පොඩි කාලයයි අපිට තියෙන්නේ. ඒ පොඩි කාලේ මේ අපි කාලා බීලා මේවා පිනවුවයි කියලා කි පළක් නැහැ කියන එක. ඒකේ සත්‍ය කුමක්ද කියන එක තමයි බුදුන් වහන්සේ ඇත්තටම ගවේෂණය කරලා තියෙන සත්‍ය ගවේෂණය. ඉතින් අපි ඇත්තටම ආගමකට නෙමෙයි මේක දකින්න ඕනේ. අපි සත්‍යයි දකින්න ඕනේ. කුමක්ද මේ සත්‍ය කියන එක? ඇයි අපි ඉපදෙන්නේ? ඇයි මෙහෙම දැන් අපි අපි මේ අපිට මේ වෙනම අපිට මේ මේ මොහොතේ පේන දෙයක් තියෙනවා. අපිට සතා රූපාව පේනවා, ගහකොළ පේනවා. අපිට පේනවා මේ මිනිස්සයා ඇයි මේ දුක් දුක් ඇයි මනුස්සයට මේ දුක් වෙන මනුස්සයා ටීවී එක බලාගෙනත් අඬනවා. මනුස්සයා හැම මොහොත ඇයි මේ මොහොතේ අඬනවා ඊගා මොහොතේ මනුස්සයා hina වෙනවා. ඔතන තමයි මනුෂ්‍යයා මේ මේකේ මේක මේක හොයන්න ඕනි කියන ඇඟිම ඕන කෙනෙකුට ඇති වෙනවා මේ ඒ කම්ප මේ මේ දුකෙන් ඉන්නවා මේ සතුටෙන් ඉන්නවා මේක වෙන්න බෑනේ එහෙමනම් දුකෙන්ම ඉන්න ඕනි එහෙනම් සතුටින්ම ඉන්න ඕනි එහෙම වෙන්නේ නැහැ ඒතර මේක පවතින්නේ නැහැ එතකොට තමයි තේරෙන්නේ නෑ මේකේ තියෙන දෙයක් දැනගන්න අපි නොදන්න දෙයක් කියන එක එහෙම නේද එහෙමයි ඒ ටික දැනিলা තමා මේ ඇත්තටම කයිද වෙන්න හිතුනේ. අපි ගත්ත තීරණය නම් හොඳයි. හැබැයි එතන පැවිදි වීම කියන එක සම්මුතියේ පැවිදි වීමනේ. ඒක සංස්කෘතිය ප්‍රවැණියක්. ඒකත් <laughs> බොහොම බොහොම බුද්ධිමත් වෙන්න ඕනි. මේ අපි එතන මෙහා ටික කරගන්න ඇත්තටම අපහසුයි ආරතුන් වහන්සේ කියන්නේ කරගෙන යන ඒ ගැන අවබෝධයක් තියෙනවා අපේ ජී අපේ අපි වැඩි කාලයක් ගත කරලා තියෙන ආරාණවල අසපුවල අපි පැවිදි තමයි අතරම පැවිදීමේ අදහසින් තමයි කටයුතු කළේ. නමුත් ඒවැ හිරවීම දැකපු නිසා තමයි ඒවැ අපිට අපිට දැකපු අත්දැකීම් තියෙනවා ගොඩාක් අපි අපි ලැබපු අත්දැකීම් තියෙනවා එක එක ආරාණවල අසපුවල හිර වෙලා ඉන්න භික්ෂුන් වහන්සේලාගේ අදහස් ඒ ඒ ඒ අයට මාර්ගයේ වැහෙන හැටි අපි අපි දැක්කා. දැක්කා එක තැනක ඉර වෙලා පල් වෙනවා අපි දැක්කා. ඒ තුල තමයි ඇත්තටම නෑ මේක නෙමෙයි අපි කළ යුත්තේ අපි මේ සත්‍ය සොයාගෙන ආවේ කියන අනේ දැඩි අදිෂ්ඨානය තමයි අපි කටයුතු කළේ. අපිට ඕනේ සත්‍ය දැනගන්න අපිට ඕනේ මේ දුකේ මේ මේ මේ ලෝකේ පරම සත්‍ය අවබෝධ කරගන්න අපිට ඕනේ මේ ලෝකේ කවුරුවත් මේ මේ මේ මේ මොහොතේ රහතන් වහන්සේලා කවුරුවත් නැතත් අපි එතනට ඒ තත්ත්වයටපත් වෙනවාමයි කියන අදිස්ථානය ඇතුළත තමයි කටයුතු කරන්නේ. එහෙමයි අරචනත් අපිට ඒ වීර්යය තිබුණා අපි හිතුවා මෙතන තවම එක පහසු වෙයි තව කියලා. ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. නෙක්ඛම්ම සිත ගිහි ජීවිතය තුළ තියෙන කම්සප්ප පිනවීමේ සිතින් මිදීම හොඳයි. නරක නෑ. ඉතින් uh, uh, ගේහසිත උපේක්ෂාව ගේහසිත සෝමනස්ස ගේහසිත දෝමනස්යෙන් ගේහසිත උපේක්ෂාවට එන්නේ කලකිරලා තමයි. ඒ කියන්නේ ගිහි ජීවිතයේ තුල සැපක් තියෙනයි කියලා අපි සැප සෝමනස්සේ හිටියට මේ බඩු මුට්ටු වලින් මේවෙන් පවතින්නේ නැහැ සැපක්. ඒක නිසා දෝමනස්සේ ඇති වෙනවා. මේ ළමයින්ගෙන් ගෙවල් දොරවල් වලින් මේවෙන් එහෙම පළක් නැති වෙනකොට දකින්නකොට ආදීනව දකින්නකොට යද හොඳට ඉන්න කෙනා හෙට බලිනකොට කම්පා වෙනකොට මේ එකකින්වත් පළක් නැති බව වැටහෙනකොට අන්න ගේහසිත ගිහි ජීවිතේ කලකිරීම දෝමනස්සයට එනවා. ඒ ගේහසිත සෝමනස්සේ සැපයි සැපයි කියලා හිතුවට ඒක නැති වෙනකොට දෝමනස්සයට එීම. ඒ ඒ තුල ඊට පස්සේ ගේහසිත දෝමනස්සේ තුල තමයි නෙක්ඛම්මසිත උපදින්නේ. නෑ මේ කප සංසකංශප වලින් පළක් නෑ කියලා ඒ කලකිරීම ඇති වෙන්නේ ඇත්තටම මේ ආදීනව දැකීම තුලයි. ගිහියා මේ කම්සප පිනවීමෙන් පළක් නැති බව දැකීම තුළයි නෙක්ඛම්ම සිත උපදී. පැවිදි ආසපුවක නිරාමිෂ කටයුතු කරන්න එගේ සිත යන එක තමයි නෙක්ඛම්ම සිත සෝමනස්ස. නෙක්ඛම්ම සිත සෝමනස්සය තුළ මගපල දැන් පැවිදි වුණා දැන් මගපලත් නැහැ මාර්ගයට වැඩෙන්නේ නැහැ සමාධියත් නැහැ කියලා එන එනවා දෝමනස්සයක්. ඒක නෙක්ඛම්ම සිත දෝමනස්ස. දැන් මේ මහණින් වහන්සේ නෙකම්සිත දෝමනස්සේ තුල තමයි අදහස් ප්‍රකාශ කරන්නේ. හැබැයි මහණින් වහන්සේ ඕක ගිහි ජීවිතයේ තුලත් ඒ කතාව නොදෝමනස්සේ තියෙනවා. මේකෙන් පළක් නැහැ. ඒක නිසා ඔතන මොන ගැටලු තිබුණා කොතනත් ගැටලු තියෙනවා. බා අපිට විදියට සමහර විට අපි අපි හිතන විදිහට නෑ අපි හිතන විදිහට ඒ දේවල් වෙන්නේ නෑ. ඔන්නඔහම ගැටලු තියෙනවා. ඒක කොතනක් තියෙනවා. ඒක නිසාමයි නෙක්ඛම්මසිත දෝමනස්සේ ඇති වුණාට නෙක්ඛම්මසිත උපේක්ෂාවට එනවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. කොහොමද දැන් පැවිදි වෙලත් ඉවරයි. දැන් මේක අතහැරියයි කියලා මට වෙන හොඳකුත් නැහැ කියලා. උතර උපේක්ෂාවකට යනවා. යම් මොහතක මේ මහණිකන්සේගේ සිතත් එතනට එනවා. එහෙමයි. දැන් ඒ තැන ඉන්නේ ආරත් මනස ඒ මුල් කාලේ දැන් මම නෙක්ඛම්මසිත උපේක්ෂාව තමයි නිවනට මඟ. ඒකයි පෙන්වන්න ඕනේ. ඒකයි පෙන්වන්න ඕනේ. වැටුණාද මේ මෑණින්නාන්සට? එහෙමයි. එකම්ම සිත උපේක්ෂාව තමයි නිවනට මඟ. ඒ කියන්නේ එතන උපේක්ෂාව ඇති වෙනත් එතනත් ඇත්තටම මේ මේ සිතේ ස්වභාවය දකින්න ඕනේ. මේ සිත කිසිම තැනක හොඳයි කියන්නේ අපි අපි දැන් ජීවිතේ ඊට පස්සේ දුක පෙන්නනවා. දුක එනවා. දුක එන හේතුව අනිත්‍ය ස්වභාවය. කිසිවක් පවතින ස්වභාවය තුළ දුකමයි තියෙන්නේ. දුකමයි හටගන්නේ දුකමයි පවතින්නේ දුකමයි නිරෝධ වෙන්නේ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. දුක දුක්ඛං සුඛ දුක්ඛං ඒ ඒ බුදුන් වහන්සේ පෙන්නන්නේ දුකමයි. සුඛ දුක්ඛං කියලා පෙන්නන්නේ. සැප දුකක් කියලා කියන්නේ. දුක දුකක් සැප දුකක් කියලා කියන්නේ. දුකෙන්තර කතාවක් අපිට හම් වෙන්නේ නැහැ. ඒකයි මේ දුක්ඛාරය සත්‍ය කියන්නේ. ඒකයි මේ දුක මිදීමක් කියන්නේ. මේ සියලුම දුක දුක දුක දුක. හොඳට බලන්න. දුකක් දුකෙන්තර ලොවක් නැහැ. ලොව කොතනද එතන දුකයි ලොවෙන් මිදෙන්නේ කොතනද එතන එතනයි තියෙන්නේ උපේක්ෂාව. ඇත්තරම සැප නෙමෙයි උපේක්ෂාව. උපේක්ෂාව. සංකාර උපේක්ෂාව තමයි නිවන් මඟ. සිතුවිලි වල උපේක්ෂාවටපත් වීමයි නිවන කියන්නේ. සංකාර උපේක්ෂාව තමයි අවිද්‍යාවේ මිදීම කියන්නේ. සංකාරමය අවිද්‍යාව කියන්නේ අවිද්‍යාවේ මිදීම කියන්නේ සංකාර උපේක්ෂා ඥානයයි. පැහැදිලි මහණින් වහන්සේට මේ කියපු පුංචි වචන ටිකේ ලොකු අර්ථයක් තියෙනවා. එහෙමයි. එහෙමයි. නිවනම තියෙන එතන. ඒක හැබැයි අපිට ප්‍රායෝගික වෙන එක තමයි ක්‍රියා දැන් මේක සත්‍ය ඥානෙනේ. මේ දැනුමක් මේ වචනයක් අපි කතා කරොත් ඒකෙන් සිද්ධ වෙන්නේ කල්යාණ මිත්‍රයාගේ පණිවිඩේ. ධර්ම මාර්ගයේ පෙන්නත හැකි. නමුත් ඔබතුමියම තමයි ආධ්‍යාත්මිකව අතුලාන්තෙන් සාන්දිටික ධර්මයේ ඔබතුමිය විසින්මයි ඔබතුමිය මිදීම මේ ඒ අනුවයි සිදුවන්නේ. ඒක කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි දැන්. අපිට කොච්චර මේ අවබෝධයටපත් වුණා කියලා වුණත් බුදුන් වහන්සේටවත් බෑ තව කෙනෙක් මේ එහෙම මේ එහෙම ඕ නිවන් දක්වන්න බෑ. මාර්ගය පෙන්වන්න විතරයි පුළුවන්. ආනන්දය මම ජේතවනාරාමයට එන පාරක් කියයිද ජේතවනාරාමයට එන ආකාරයක් කියයිද ඔවුන් වෙන කොහෙවත් යයි නම් මම කුමක් කරන්නද ආනන්දේ කියලා බුදුන් වහන්සේම ආනන්දට දේශනා කරන ආනන්ද භික්ෂුන් වහන්සේට. ඒ එතනින්ම පැහැදිලි වෙනවා බුදුන් වහන්සේ පෙන්නන මාර්ගෙත් කියන කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩය දෙනවා. නමුත් ඔවුන් වෙන වෙන පාරවල් වල යයි නම් මම කුමක් කරන්නද ආනන්දේ කියලා කියනකොට තේරෙනවා ඒක කෙනාගේ අතේ තියෙන. කෙනාටමයි සාන්දිටික අකාලික ඒයිපස්සික ඕපනායක පච්චුප්පන්න ධර්මයේ තව කෙනෙකුට කරවා කරන්න බෑ. තව කෙනෙකුට නිවන් දක්වන්න බෑ. දැන් මේ මහණින් වහන්සේගේ මේ අදහස ප්‍රශ්නේ තියෙන්නේ මොන විදිහටද? ආර තමනවට මාගේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔබ වහන්සේ දේශනා කරනකොට හොඳටම වැටුණා අපි රාගය දේශය මෝහය දැකලා අතහරින එක මෙච්චර කල් කරගෙන ආපු ක්‍රම රටාව ඒක. ඒ කියන්නේ ද්වේෂයක් ආවම එතන මෛත්‍රිය වඩලා ඒකේ ආදීනව දැකලා විදර්ශනා කරලා ඒක දුරු කරගන්න. නමුත් නැවත ඒ ද්වේෂය නැවත වෙලාවකදී ආපහු වෙන ආකාරයකින් හරි එනවා. ඒ අපි හිත දිහා බලන්න නෙමෙයි අර රාග ද්වේෂ මොහ දැකලා ඒක දුරු කරන්න ඒකේ ආදීනව දැකලා විදර්ශනා කරන එක තමයි බොහෝ දුරට කරගෙන ගිය ක්‍රම රටාව. එතකොට ආයතන වහන්ස ආයි දේශනා ඔබ වහන්සේගේ දේශනා අහන පෙර තේරුම් අරගෙන තිබුණා ඇත්තටම මේක මුකුත් නෙමෙයි තියෙන්නේ ඇත්තටම මේ මම සබ්බපාපස්ස ගාතාව තමයි බොහෝ සම්මස්ථානයක් කරගෙන හිටියේ අර හිත දමනය කරගන්න ක්‍රම කතාව තමයි ඊට පස්සේ අර තමන් වහන්සේ හෙව්වේ. ඒ හොයන අතරේ තමයි මට ඔබ වහන්සේගේ දේශනා ටික අහන්න හම්බුනේ. ඒත් තේරුම් ගත්ත එකම දේ අර රාගයේ දේශයේ මොහ ඇති වෙන්නේ බාහිරයක් හැමතිස්සෙම බාහිරයක් තියෙනවා කියන එක දකින නිසා බාහිරයක් තියෙනවා කියන එක හිතන තැනදීම අපි සංකාරයකට වැටිලා ඉවරයි. එතනින් එහා ආයි රාග දේශ මොහ දුරු කරන්න නෙමෙයි මේ අර බොරුව දකින්න ඕනේ පළමු කොටම එතනින් නිදුනොත් තමයි බොහොම හොඳයි මහන්ස බොහොම හොඳයි හරිම සතුටුයි මහණින්වහන්ස හරි මාර්ගයට කෙනෙක් හැරෙන එක ඇත්තම මාර්ගයේ මාර්ගයට මාර්ගයේ මේක මනාකොට අවබෝධයක් ඇති කෙනෙක්ට මහ සතුටක් දැනෙනවා ඒ අදහස් ප්‍රකාශ කිරීමට. ඒ කියන්නේ අපි ඔය කියන මාර්ගයේ අපිත් හිටියා. මීට අවුරුදු 15කට විතර කලින් මම කියන්න සතුටු නැහැ. අපිත් මේ ලංකා භූමියේ කවුද ඉන්නේ ඒ කෙනා කොහොම වුණත් ඒක කෙනා තරාතිරම් අදාළ නැතුව අපි සොයා ගියා. මේ අපි මේ ප්‍රසිද්ධියේ ඉන්න භික්ෂුන් වහන්සේලා බොහෝමයක් අභිමුඛ සාකච්ඡා කරලා තියෙනවා. ධර්ම ශ්‍රවණය කරලා තියෙනවා. ඒ වගේම අපි මේ ආරාණ අසපුවල මේ ප්‍රසිද්ධ මේ දැන් මේ මොහොතේ ප්‍රසිද්ධ ඒ ස්ථානවල අපි වසර ගණන් මාස ගණන් කල්ගත කරලා තියෙනවා. හැම විදිහෙම මේ ලංකා භූමියේ මේ මොහොතේ අපි පුහුණු වෙනවා හැම විදිහෙම අපි පුහුණු වෙන උත්සාහ කරා. ඇත්තට කියන්නේ බොරුවක් නෙමෙයි වැටි වැටි නැගිටින පුංචි දරුවෙක් වගේ. අපි ඔය ඔය කියන මහණින් වහන්සේ කරපු ඔය දැන් දැන් ඔය ප්‍රතිපදාව මහණින් වහන්සේ මේතාක් හිත කරපු දේ අපි කරලා තියෙනවා මහණින්. අපි දන්නෝ කෙනෙක් නැති බව. ඉතින් ඔව් ඇත්ත නැවත කියලා ෂටපස් කරනවා නැවත නැවත මතුවෙනවා මතුවෙනවා අපි හිතියා වසර ගානක් කියන්න ඒ අපිට ඒ කමටහන් දීපු වික්ෂුන්හසෙපා අත්‍තරම අපි දන්නවා වසර ගානක් යනකනොත් එතන හිටපු තැනමයි කිය. උන්වහන්සේ දිනුවක් ලැබලා තිබුණෙත් නැහැ. උන්වහන්සේත් පිළිහෙලා උන්වහන්සේටත් කේන්ති යනවා උන්වහන්සේ ද්වේෂසිත එනවා උන්වහන්සේ හැසිරීම බැලුවම අපිට තේරුණා මේ අපිට මේක මේකේ හිටපු තනමයි මේකේ තියෙන්නේ මේ මොහොතට යට යනවා යට ගිහිලා හිටියට අපිටම තේරෙන්නේ අවස්ථාව ආපු ගමන් අලු යට ගිනි කුපුර වගේ විතික්‍රමන වෙලා එනවා පරිඋත්තාන වෙලා එනවා ඉදිරියට ඉදිරියට අනුශය තියෙනවා අනුශය නැති වෙන්නේ නැහැ සමුච්ඡේද ප්‍රාණයක් සිද්ධ වෙන්නේ නැහැ අපි හිතන්නේ අපි මේ මේ සිත දකිනවා මේක රාගසිතක් මේකට මේකට අපි දුක සත්‍ය පෙන්නනවා කියලා. දුක පෙන්නනවා කියලා. එහෙම නේද? අපි අපි හිතන්නේ මේක දේශසිතක් මේ දේශසිතට මේ අනාත්ම සංඥාව පෙන්නනවා කියලා. එහෙනම් අපි ආදීනව පෙන්නන මේක මෝහසිත මේ සිතට අනිත්‍ය සංඥාව පෙන්නනවා. අපි සෑහෙන කාලයක් පුරුදු වුණා. ඇත්තටම යටපත් වීමක් තියෙනවා. ඒකේ දියුණුවක් නැහැ කියන්නේ නමුත් ඒක නිවන් මඟ නෙමෙයි. නෙමෙයි අර තවනස ඔය ප්‍රශ්නෙට උත්තරේ එනවා හරියට මේ කරාට මෙතනින් එහා එක තැන පන් වෙන ගතිය හොඳටම දැනුණා නමුත් මෙතනින් එහා යා ගන්න එහේ ඔස ඔමෙන් නැති කියන්නේ මම එක තැන පල් වෙනවා කියන එක දැනුණත් ඒකට උත්තර හෙව්වා මම අපි එච්චර ප්‍රඥාවක් ඥානයක් නැති නිසා අර තවනස තනියෙන් හොයාගන්න බැරි වුණා නමුත් සෑහෙන්න උත්සාහ කරා සෑහෙන්න හෙව්වා කල්‍යාණ මිත්‍රන් වහන්සේලාත් එක්ක කතා කරා අසුරු කරා ඒ ප්‍රශ්නෙට උත්තරේ ඒ කියන්නේ මෙතනින් එහා මේක වැඩෙන්නේ නැත්තේ ඇයි මෙතනින් එහා එක තැන පල් වෙන්නේ ඇයි කියන එක. නමුත් ඒකට උත්තරයක් ඇත්තටම ලැබුණේ නෑ රතමන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනා ටික අහන්න ගත්තට පස්සේ ඒක වශයෙන් කියන්න තේරෙන්නේ අරතුමනක දැනෙච්ච දේ ඒක ඔබතුමිය ඇත්තටම වාග්යවන්තයි ඒ කියන්නේ මේ මොහොතේ YouTube එකේ ඔය කියන විදිහට ධර්ම දේශනා යනවා ප්‍රතිපදාව විදියට පුරු කරනවා ඒ වගේම මේ මොහොතේත් ඒකට ඒ කියන්නේ අපිට නොමග කියා කියලා තමයි කියන්න වෙන්නේ අනුගතව කටයුතු කරන පිරිසක් ඉන්නවා මේ මොහොතේ ඉන්නවා නමුත් අපිට මමත් එක්කම තව ඉන්නවා පැවිදිච්ච තව මගේ මගේ පැවිදි කරපු හත් තුන් නමක් උන්වහන්සේලාත් ඒ දහම ඇත්තටම මේ ඔය අඩුගානේ කිසිම කෙනෙක් ගිහි ජීවිත ගත කරපුවා නෙමෙයි. ඒ අය තරුණ වයසේදීම මමත් එහෙමයි. ඒ තරුණ වයසේදීම තවිදී උනේ අවුරුදු 29 30න් මම 29 තවිදී උනේ. අනිත් අය අවුරුදු 30 ගණන් වලින් 40 ගණන් වලින් ආවත් ඒ හැමෝම අර තුනන්ත ගිහි ජීවිතේ මේ ඇත්තටම මේ සසරෙන් එතර වෙන්න ඕනේ කියන අදිස්ථානය තවිදී විචය. නමුත් මාර්ගයේ තිබුණාට පැහැදිලි මාර්ගයක් තිබෙන්නේ නැත්නම් මාර්ගයක් තිබෙන්නේ නැත්නම් අපි සාසනයට එන්නේ නැහැ. හැබැයි එතනින් එහා කරගන්න ටික ඇත්තටම පැහැදිලිතාවයක් තිබෙන්නේ ඔබ වහන්සේට මම ඒ දහමාන වාරයක් පාසාම নমස්කාර කරනවා අර තොන්නම් ඉන්න දැනින්ද අපිට ඒ දහමට මෑණින් වහන්සේ අපිට ඕන උනේ මෑණින් වහන්සේ ඇත්තටම අපි ප්‍රායෝගිකව පුහුණු පුහුණු වෙනකොට අපිට තේරෙනවා මේ කෙලෙස් ෂේ වෙනවද නැද්ද කියන එක. අපිට අපි අවංකනම් අපිට අපි අවංකනම් අපිට ධර්මයේනේ වැදගත් වෙන්නේ අපිට පුජ්‍යල සරණ නෙමෙයි වැදගත් වෙන්නේ අපිට කෙනා නෙමෙයි වැදගත් වෙන්නේ අපිට ධර්මයේ වැදගත් වෙන්නේ බුදුන් වහන්සේ පස්සගතවසගාව බුදුන් වහන්සේ රූප ධානවල බැලුවා එතන පස්සගතවසෝ ඇත්තටම ගුරුවරු ගුරුවරු දාලා යන්න බෑ කියලා හිතුවේ නෑ බුදුන් වහන්සේ බුදුන් වහන්සේ ඇත්තටම සිද්ධාර්ථ තාපසතුමා විදිහට ඒ ධර්ම සොයායන කාලෙදී බැලුවේ ධර්මයමයි. බැලුවේ මෙතන මම ඉන්නවා. මම ඉන්නකන් දුක තියෙනවා. මේකෙන් දුකෙන් මිදීම සිද්ධ වෙන්නේ නැහැ. මේ පාද සමාධිය තුල පාවෙලා ඉන්නවා. රූප ධානය තුල ඉන්නවා. එච්චරයි. මේකින් දීමෙන් පළක් නැහැ කියලා බුදුන් වහන්සේ අවබෝධය ඇති වුණු ගමන්ම එතනින් මිදුණා. තවත් ඒ තුල උපාදාන ඒ තුල තවත් මේ අපිට පොඩි අත්‍තර මේ ජීවිත කාලේ මේ ඇත්තටම ලොකු කාලයක් නැහැනේ බුදුන් වහන්සේට එහෙම මේ රැවටෙන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ එතන ගුරු භක්තියයි කියලා වැඳෙන්නවත් එහෙම අවශ්‍යතාවයක් බුදුන් වහන්සේ පෙන්වන්නේ නැහැ. බුදුන් වහන්සේ පෙන්වන්නේ ධර්මයේමයි ධර්මයේ කුමද්ද ධර්මයේමයි සොයාගියේ කියන එක තමයි පෙන්වන්නේ. ඉතින් අරුප ධානවල අරකාරාම ඊට පස්සේ ගුරුවරුන් සාගිය වෙලාවෙත් බුදුන් වහන්සේ ඒ දෙයමයි කළේ. බුදුන් වහන්සේ බැලුවා මෙතන අරුප ධානයේ. නමුත් අරුපය තුල මෙතන ඒත් කෙනා නැති වෙලා නැහැ. අරුපය තුල මම ඉන්නවා. ආකාශ සංඥාව තියාගෙන තම ආකාශයේ දැනීමක් තියෙනවා ඉන්නවා කියන දැනීම. ආකාශයේම එකම සංඥාවේ පිහිටවගෙන ඉන්නවා එතන ආත්ම සංඥාව තියෙනවා ආත්ම සංඥාව ගිලීලා නැහැ දුක තියෙනවා දුකෙන් මිදීමක් නැහැ ඔය අරූප ධානය සම්වැදුණු කෙනෙක් දන්නවා ඔතන මිදීමක් නැහැ කියන්නේ ඒ වගේමයි එතන විඥාණයට කියලා දැනෙන ස්වභාවයට ගත්තාම විඥාන අරූප ධානයට එනවා එතනත් මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ අතන අපි සෑහෙන කාලයක් අපි මේ ධානවල තමයි කටයුතු කළේ අවුරුදු විශාල කාලයක් පොඩි කාලයක් නෙමෙයි. අපි අපි ඔය 1000 ඇත්තටම 980 ගණන් වල 90 ගණන් වල පවා අවුරුදු විශාල ප්‍රමාණයක් ඉස්කෝලේ පාසල් යන කාලේ පවා. ඒ අපි ආරාධන වලට වෙලා ඔය බොබෝ දිනාගල ආරානේ වෙලා අපි ගොඩාක් මේ මේ මේවා තමයි හිටියේ. අපි ධ්‍යාන වල හිටියේ. අපි දැනගෙන හිටියේ නෑ විදර්ශනාවක්. අපි සමතේ තමයි වැඩිවේ. ආනාපාන සති භාවනාව තමයි හිටියේ. ඒ තුල අපිට මේ ධ්‍යාන මෙහන ඇත්තටම මේ ධ්‍යාන ලබන්න ඕනම කෙනෙකුට මේ ධ්‍යාන කියන්නේ ලොකු දේවල් නෙමෙයි. මේ ධ්‍යාන වලටපත් වුණු කෙනෙක්ට දන්නවා මේකේ තුල නිවන නැති බව. ඒකේ තුල නිසාර ලෞකික ධ්‍යාන වල නිවන නැහැ. ඒ ලෞකික ධ්‍යාන. රූප ධ්‍යාන අරූප ධ්‍යාන ඒක හම්බ වෙනවද ආයෙ තමයි මහන්සේ ධ්‍යාන වල ඉන්න කෙනෙක් දකින්නවද මේක නිවන නෙමෙයි කියන එක ඇත්තටම ධ්‍යානෙ දැන් මේ දැන් මේ යාට යාට දැනෙනවා නම් මේ ආශ්‍රව කෙලස් තියෙනවා කෙලෙස් තියෙනකම් මේ දුකෙන් මිදිලා නැහැ කියන එක එච්චරමයි මේ මාර්ගයට ඇත්තටම අරමුණු වෙන්න ඕනේ ඒ ඒකෙන්ම වැටහෙනවා මේ කෙලෙස් තියෙනවා නම් මේ නිවන් මාර්ග නෙමෙයි කියන එක. එතනම සංඥාව එනවා. දැන් අපිට අපිට අපිට ඇත්තටම අපිට විශාල කරදරයකට කරදර වලට වුණ දුන්නා. අපිට ධ්‍යානවල බැරි වුණා අපිට ඇත්තටම අපිට ධ්‍යානවල නැගිටින්න බැරි වුණා. මේ කොහොම අපි හිරවීමක් සිද්ධ වුණා. අපේ ජීවිත අයින් වෙන්න ගියා. ටිකක් විශාල කරදරයක වැටුණා. ඉතින් ආ බොහොම අසීරුවෙන් තමයි අපි ධාන වඩන්න ගියාම මුලා වෙන පැත්ත වැඩි නේද? මුලා වීම තමයි තියෙන්නේ. විශාල මුලාවකට යනවා. අපි මුලාවේපත් වුණා. අපි මේ මායාවේ රැවටුණා. අපිට මේ ජීවිත අපේ ශරීරයේ අහිමි මේ ජීවිතේ අපිට මේ මේ රැඳෙනවද නැති වෙනවද කියන තැනක හිටියේ. ඒ කියන්නේ හැම මොහොතෙම ඔතන එනවා. ඔය ඔය ආකාසය සංඥාව පවත්වාගත්තට ගැලවීමක් නැහැ සංඥා හැම මොහොතෙම සකස් වෙනවා ගැලවීමක් නැහැ මේක මේක මේක ගොඩක් අයට මේව නැහැ නැති නිසා තමයි ගොඩක් අය ඇත්තටම ඒ නිවනේ කියලා අපි මෙහෙම දෙයක් කියනවා අපිම මේ ආනාපාන සති භාවනාව විදර්ශනාට හරවන හැටි මේ දේශනා ඉදිරිපත් කරනවා ඔබතුමීට ඇත්තට නැති වෙත් සමහර විට නෑ අර මානසික සහනම විමෝචයන් චිත්තං කියන තැනින් අනිච්චානුපස්සනා විරාගානුපස්සනා පටිනිස්සග්ගානුපස්සනාට එන හැටි ඇත්තම ධර්මයේ තුල තියෙනවා අපිට පසු කාලීනව තමයි මේ ධර්මයේ පස්සේදී අපි මේ සමතේ තුලින් සමතේ අපිට වැටහෙ වැටීම ඇතුණාට පස්සේ මේ තුල සිරවීම අපි මිදෙන්න ඕනි කියන අදහස ඇතුණාට පස්සේ අපි ධර්මයේ ධර්ම සත්‍ය ඥානය සාගෙන ගියා. අතර බුද්ධ දර්ශනය සාගෙන කුමක්ද මේ දර්ශනය කියලා බුදුන් වහන්සේ ලෝකෙට හෙළ කරපු ධර්මයේ කුමක්ද කියන්නේ. එතකොට තමයි අද ඇත්තටම අපිට මේ පටිච්චසමුපාද විහරණ හොඳින් පිරිසුදු කර කර කර කර බලනකොට අපිට වැටහෙන්න ගත්තා මේ මේයි සත්‍ය මේ මේ සිතින් මිදෙන මගක් තියෙන්නේ කියන එක. ඒක ඇත්තටම එක දවසින් වුණා නෙමෙයි අපිට මේ අපේම අභ්‍යන්තර දියුණුවත් සමගම ටිකෙන් ටික ටිකෙන් ටික අවබෝධ ඇතිවීම තුළින්ම තමයි ඇත්තටම මේකේ තුල ධර්මයේම මේ කියන්නේ මේක අපිට කියන්න බෑ කෙනෙක් කෙනාගේ ස්වභාවයට හිර වෙන්නත් පුළුවන් හැමතැනම හිර වෙන තැන තියෙන්නේ මග්ගහමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඒ කියන්නේ පටිසංකාන ඥාන දර්ශන කියන එක පටිසංකා ඥානය කියන එක මේක ඇත්තටම මේක ඇත්තටම කල්යාණ කල්යාණ බුදුන් වහන්සේ එහෙම නැත්නම් රහතන් වහන්සේ නමක් අද වැඩ සිටිනවා නම් ඒක මහා භාග්‍යයක් මේ ගොඩාක් තියනවා නිරවුල් කරන්න ඉතින් අපිට මේ මේ මේ මේ අධ්‍යාත්මිකව දියුණුවට එනකොට එනකොට එනකොට මේ හැම දෙයක් වැරදිලා වැරදිලා වරදින්න තැනක් නැති තරමට වැරදිලා තමයි අපි මේක සුද්ධ කරගත්තේ. මේ සුද්ධ වුණාට පස්සේ අපිට මේ මේ මේ හැම දෙයක්ම මනාකොට ගලපන්න පුළුවන්කමක් තියෙනවා, පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. ප්‍රායෝගිකව හැමදේම අපි විසින් අත්දැක බලමින් තමයි හැම මොහොතෙම කටයුතු කරේ. හැම මොහොතෙම අපි අපි දැන ගැනීම තුලනේ මේ සිර වුණේ අපි දැන ගැනීම තුලින් අපි නැවතුනේ නෑ කිසිම මොහොතක මේ මොහොතෙත් එහෙම අපිට අධ්‍යාත්මික අධ්‍යාත්මිකව මේ මේ ප්‍රායෝගිකව මේ සිත දැකලා මේ මිදෙන මග අපිටම ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙනකන් අපි කාටවත් එහෙම මුකුත් කියන්න ගිහිල්ලවත් නැහැ ධර්ම එහෙම එහෙම ධර්මයේ කියන්න ගිහිල්ලවත් නැහැ අපි දන්නවා අපිටත් වරදිනකොට අපි කියන දේ තරදි කියලා අපි දන්නේ නැහැ කියන්නේ. නමුත් අපිට ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙනකොට අපි හොඳටම මනාකොට අපිට නැවත නැවත අර බුදුන් වහන්සේ වගේ මෙයමයි මෙයමයි කියන එක ඒ කෙලෙස් ෂේ වෙනවා අපිට අපිට දැන් ඒක ෂේ වෙනවා අපිට ප්‍රත්‍යක්ෂයි. බොරුවක් කියනව නෙමෙයි. ඒ ප්‍රත්‍යක්ෂතාවය තුල අපි මේ සත්‍ය හෙලි කරනවා මිසක් අපිට මේ පොත්පත්වල තිබුණාද නැද්ද කියන එකවත් දැන් අදාළ නැහැ. තියනවද නැද්ද කියන ඒවාත් අපිට අදාළ නැහැ. අපේ ග්‍රන්ථ ධූරයේ අපි අපි මනාකොට අධ්‍යයනය කරලා කරලා තමයි අපි ඇත්තටම සත්‍ය ඥානය හඳුනාගත්තේ. නමුත් ඒක තුළ දැනුමක් තමයි ඇති වුනේ. නමුත් අපිට ඒවැත් අඩුපාඩු ගොඩාක් තියෙන බව වැටහුනේ ප්‍රායෝගික පැත්තට හැරෙනකොට. ප්‍රායෝගිකව අපිට මේක ධර්මයේ දැනෙන්න ගත්තාම පොත්පත්වල තියෙන විග්‍රහයන් පවා අඩුපාඩු ගොඩාක් අපිට පේනවා. එහේ යනවා මේ දේශනා ටික අහනකොට දැනෙනවා සායින්හන්ස ඒක පොතකින්වත් කොහෙන්වත් ගත්ත දැනුම නෙවෙයි මේක ප්‍රත්‍යක්ෂ අවබෝධයමයි මේ ගලාගෙන එන්නේ කියන එකේ දහම අහන මම හිතන්නේ ඕන කෙනෙකුට දැනෙනවා ඒක. වැටෙන්න ඕනි මොකද සප්ත සුද්ධෝගම සූත්‍රය කියන්නේ ලෝක විනාශය කියන්නේ උපමාවක්. මේකේ තියෙන නිවන් මාගයි ආභස්තරයෙන් පල්ලෙහාට විනාශ වෙනවා කියන්නේ 31 ලෝක ධාතුවම සිත තුලින් පෙන්නලා ආභස්තරය කියන්නේ ප්‍රභාස්තර සිත අවදි වෙන්නේ මෙතනයි මේ බුදුන් වහන්සේ පෙන්නන්නේ මේ මේ මේ අවිද්‍යාව ප්‍රහාණය කියලා පෙන්නන්නේ ඒ අතරම බුදුන් වහන්සේ දැන් සත්‍ය සුදේක සූත්‍රයේ පෙන්නන මුලින්ම මේ පංච මහා නදී වූ සිඳී යයි කියලා. පංච මහා නදී කියලා කියන්නේ මේ පංච ආයතන ආයතන පිනවන එක නවතින්නේ. මේක සප්ත සූර්යගම සූත්‍රයේ පෙන්නන්නේ ඇත්තටම උපමාව ලෝක විනාශය වුණාට උපමේය සිත ඇතුලේ මේ මේ දුකෙන් මේ සිතින් මිදෙන එක තියෙන්නේ. නිවන් මාර්ග තියෙන්නේ. ඒතර ප්‍රභාස්වර නිසායි අවදි ගන්න. ඒතර ඇත්තටම ලෝකෙම විනාශ වෙන්නේ සිත ඇතුලේ චිත්තේන නියත ලෝකේ විනාශ වෙන්නේ. එතනින් ප්‍රභාස්වර සිතයි අවදි වෙන්නේ. ඒකයි ආභස්තර ලෝකෙන් පල්ලෑ විනාශ වෙනවා කියන්නේ. මේක පුදුම විදිහක මේක මේ කිසිම පොතක නැහැ. නමුත් මේ ධර්මය අවබෝධ වුණාම සේරම සූත්‍රවල ධර්මයේ පේන්න ගන්නවා. එතකොට ওই තියෙන විග්‍රහය නෙමෙයි අපි සත්‍ය අවබෝධය තුලින් පේනවා ඒකේ ඇත්තනම් මෙන්න මෙයයි කියන එක. එතකොට කාට හරි පිළිගත්තා හෝ නොගත්තා හෝ කෙනාට අදාළයි. නමුත් කාට හරි විමර්ශනය කළ බලන්න පුළුවන් බුද්ධිමත් කෙනෙකුට ප්‍රඥාවන්ත කෙනෙකුට මේ කියන දේ දෙයක් තියෙනවා. දැන් ඇත්තටම මහා මේරු පර්වතය කියන්නේ අවිද්‍යාව. බුදුන් බුදු මේක මේක කිසිම පොතක නැහැ. නමුත් මේ සප්තසුලෝකම සූත්‍රයේ බැලුවහම අවසානයේ අවිද්‍යාව හුඹක් මැට්ටක් වගේ සුණු විසුණු වෙනවා කියනවා මහා මේරු පර්වතය. ඒ කියන්නේ මේ අවිද්‍යාවයි සුණු විසුණු වෙන්නේ. මේක හරි හරි මේ කියන්නේ ආందోලනාත්මක ප්‍රකාශයක් තමයි. නමුත් මේක කිසිම පොතක නැහැ තමයි. නමුත් අදවත් අතරම කිසිම අපිට කිසිම කෙනෙක් එහෙම මුකුත් කියලා නැහැ. හැමෝම අපි හිතනවා මේ ගැන යම්කිසි බුද්ධිමත්ව හිතනවා මේ මේ මේ ඇත්තටම මේ මෙහෙම මේක කියනකොට තමයි තේරෙන්නේ හැමෝටම මේ තියෙන ඇත්තටම මේ සිත ඇතුලේ රූප ටික මිදෙන එකේ උපමාව බුදුන් වහන්සේ පෙන්වන්නේ බාහිර ලෝක විනාශේ. සිත ඇතුලේ චිත්තයෙන් ලෝකේ එුණාට නිවන් මාර්ගයයි පෙන්වන්නේ. උප උප දැන් උප මේ අපි අල්ලගත්ත බාහිර සප්තසූරකම සූත්‍රයේ ලෝක විනාශය කියලා අපිට දකින්න බැරි වුණා ධර්මයේ තුල. චිත ඇතුලෙන් ලෝකේ විනාශ වෙලා නිවන් දකින්න හැටි. ඒක ආරතනත් හැමදෙස්සම අර බාහිරේ බලන්න පුරුදු වෙලා තියෙන හින්දා තමයි ඒක තියෙන්නේ. සූත්‍රේ කොනත් බාහිරේ තමයි හැමතිස්සම ගලපන්නේ. ඒක ඇතුලට ගලප ගන්න දැනන් හොඳලා නැහැ. ඔව් ඒක අපි කිව්වේ මේ බුදුන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්ම දේශනා කරන්න කියන්නේ. මේ සූත්‍රවල මධ්‍යම ප්‍රතිපදාව අපිට පෙන්වන්න පුළුවන් හැමතැනම. අන්තේ අන්ත නැති බව. නමුත් අන්ත වලින් තමයි තේරුම් කරලා තියෙන්නේ. ඔතනයි වැහෙන්න හේතුව. ධර්මයේ වැහෙන්න හේතුව. එතනයි දැන් විනය්‍ය ලෝකයේ අවිද්‍යාව දෝමනස්සානම් කායේ කායනුපස්සී විහෙරති කියනකොට ලෝකේ ඇත්ත වෙන්න බෑ කාටවත්. ලෝකයක් හම්බ වෙන්නත් බෑ. විනය්‍ය ලෝකේ කියන්නේ ලෝකයෙන් මිදෙන්න ඕන. එහෙනම් මේ ලෝකේ ඇත්ත වෙලා එයා කායනුපස්සනාවක් වඩන්න බෑ. කායනුපස්සනාව වඩනවා නම් ලෝකේ එයා ලෝකයෙන් මිදෙන ආකාරයටයි එයා කයෙන් මිදෙන ආකාර ලෝකයෙන් මිදෙන ආකාරයටයි කායනුපස්සනාව වඩනවා. මෙහෙන් වාසයට තේරෙනවද මේ කියන්නේ? මේක හරි ගැඹුරු යොම කියනකොට දැන් ඇත්තටම කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන ස්කන්ධ පහෙන් මිදෙන හැටි වන්. ස්කන්ධයේ උදේවැය දැකීමමයි තියෙන්නේ උතන වෙන මොකුත් නැහැ. කායනුපස්සනාව රූපයෙන් මිදෙන හැටි, වේදනානුපස්සනාව වේදනාවෙන් මිදෙන හැටි. එතකොට සංඥා සංඥා දැන් මෙතන සංකාර ඒක තමයි චිත්තානුපස්සනාව සිත ඇදෙන හැටි මිදෙන හැටි. ඒ වේදනා සංඥාව තමයි මේ එකම කතාවක් මේ තියෙන ධම්මානුපස්සනාව කියන ආයතනෙම මිදෙන හැටි. ආයතනෙම තමයි ස්කන්ධයෙන් හැදෙන්නේ. මේක ලොකු ලොකු විග්‍රහයක්. ලොකු විග්‍රහයක් මේ අවබෝධය නැතිකමයි තියෙන්නේ ගොඩක් අයට. මේ දැනුමක් නෙමෙයි. මේක ඇත්තටම මේ ධර්මය තමන්ටම මේ මේ මේ සියල්ල ගැලපෙන මේ ප්‍රත්‍යක්ෂ පැත්තට එනකොට මේ හැම දෙයක්ම පෙන්වන්නේ අරමුණ. සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැන. යෝනිසෝ මනසිකාරේ තමන්ට යථාභූත ඥාණයෙන් දකින්න පුළුවන් නම් මේ මොහොතේ සකස් වෙන සිතේ සත්‍ය දකින්න පුළුවන්. එතනමයි තියෙන්නේ නිවන් මාර්ගය. එතනට දර්ශනය අවශ්‍යයි. ගොඩක් අයට බුද්ධ දර්ශනය ගැන අවබෝධයක් නැහැ. එතරයි මෙතන තියෙන ගැටලුව. බුද්ධ දර්ශනය කුමක්ද කියලා දන්නේ නැහැ. ධම්මචක්කපවත්තන සූත්‍රය බුදුන් වහන්සේ දේශනා කරන්නේ බුද්ධත්වයේ ලබලා මුලින්ම දේශනා කරන සූත්‍රයේ මේකේ පෙන්නනවා අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක. මේකේ බුදුන් වහන්සේ හොඳට පෙන්නනවා බාහිර සත්‍යයක් නොවන බව, සිතත් සත්‍යයක් නොවන බව. දැන් මේතන වෙලා තියෙන සූත්‍රය පැහැදිලි කරනවා. සූත්‍රය තුල පෙන්නේ පෙන්නේ ඇත නැත කියන අන්ත දෙක. ඇත කිව්වත් වැරදි, මහණෙනි නැත කිව්වත් වැරදි. සාස්වත දෘෂ්ටියත් උත්තේජයත් දෙකම නැති බව බුදුන් වහන්සේ මජ්ජේ ඥානං කියන තැනින් ධර්ම දේශනා කරනවා කියන්නේ. මේක ගලප ගන්න බෑ. ඇත නැත කියන වචනේ හරි සරලව කිව්වොත් තේරෙනවා. නමුත් සාස්වතයි උත්තේජය කිව්වට තේරෙන්නේ නැහැ. ශාස්ත්‍රතයි උත්සේදේ කියන්නේත් ඇත නැතම තමයි. ලෝකේ තියෙනවා කිව්වත් වැරදි. මහණෙනි ලෝකේ නැත කිව්වත් වැරදි. හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධ. මේ මොහොතේ අරමුණක් එනවනම් ඒ අරමුණ හේතු නිසා හටගත්ත දෙයක් හේතු නැති වෙනකොට නැති වෙනවා. නහිදන් අත්කතම් බිම්බන් නහිදන් පරකතම් මම තමයි ඇදුවෙත් නැහැ වෙන කෙනෙක් ඇදුවෙත් නැහැ. ආත්ම දෘෂ්ටියක් මේකේ නැහැ. ආත්ම කතාවක් මේකේ නැහැ. මේක හේතු නිසා හටගෙන හේතු නැතිව නැති වෙන සබහා දහමක දෙයක් තියෙනවා. දෙයක් කියලා දෙයක් නෑ සබහාදහමක් තියෙන. ඔබ වහන්සේ අර ඒක හිතක් ඒක හිතක් පවතින්නේ නැහැ කියන තැන අපන අසන්නේ. ඔව්. එක හිතක් පවතින්නේ නැහැ. ඒ ඒ ඒ එකෙන් අදහස් කරේ මෑණින් වහන්සේ. ඒ කියන්නේ සංඝාස ඇත්තටම හිතක් අපි හිතාගෙන හිතේ ඉස්සර දැන් මේ මේ හිතන එක තමයි මේ දිගටම අපි හිතන්නේ කියන එක. නමුත් ඒක ඇත්තටම ඒ හිත නැහැ. නමුත් ආයි නැවත අලුත් එකක් නේ. මේක තමයි දැනෙන්නේ. ඇත්තටම මෙහෙණින් වහන්සේ අර මුස්ලිම් කාන්තාව ඒ වටිනාම තැන මාණික්කේනි කියන්නේ. ඇත්තටම මේ මහා නිධානයේ ඔතන මේ මහා නිධාන සූත්‍රයේ ඔතනයි තියෙන්නේ. ඇත්තටම මේකේ නාම රූප විඥානය. ඒ කියන්නේ නාමය රූපය ගැට ගැවුනොත් විඥාන. එතනම අනිදස්සන විඥානය, එතනම නිරෝධය. එතනමයි නිවන එතනමයි සියල්ලම. එතනමයි ආර්ය භූමියට ප්‍රවේශය. එකම සම්දිස්ථානයක්. ඒ කියන්නේ මේ එන අරමුණ මේ දැන් මේ මොහොතේ පොත දකින්න සිත කියන ඒ සිත එහෙම සිතක් එහෙම පවතින සිතකුත් නැහැ. මේ අවුත්කා සම්බුතං උත්හානම් භවිෂත් මේ හටගත්ත නිරුද්ධ වුණා. පවත්මක් නැහැ. ඒ කියන්නේ උපාද පඤ්ඤායති වාය පඤ්ඤායති තිතත් අන්න තත්තං කියනකොට තිතියක් නැහැ. අන්න ආකාරයකට පත්වීමක්. ඒකයි මෙතන බුදුන් වහන්සේ කියන්නේ සංඥා අபிසංකරණයයි මේ අපි මේ ජීවත් වෙනවා කියන ආත්ම දෘෂ්ටිය. සංඥා අபிසංකරණ සංඥා අபிසංකරණය තමයි පෘථග්ජන භූමිය. මේ හරිති වචන කියන්නේ ගැඹුරුයි ටිකක්. නමුත් මේක සරලව කියන්න පුළුවන් සුනිත සෝපාකට කියනවා වගේ මේ මොහොතේ හැම මොහොතෙම සිත කියන්නේ අරමුණයි. අරමුණු තමයි එන්නේ. අපිට ඒක දකින්න දර්ශකයේ අරමුණු. ශබ්ද අරමුණක්, වර්ණ අරමුණක්ද මේ මොහොතේ Tamange සිතක් තියෙනවා නම් ඒ සිතට අරමුණක් තියෙනවා. එක්ක අතීත සංඥාවක් මේ මොහොතේ සකස් වෙනවා එක්ක ශබ්ද සංඥාවක් සකස් වෙනවා එක්ක වර්ණ සංඥාවක් සකස් වෙනවා මේ ద్వාර පයෙන් එන නිමිත්තක්. එහෙම නැත්නම් අරමුණක්. එහෙම මොන වචනයක් කියන්න පුළුවන් මේක මේ ආයතන හයෙන් ඊට ලෝකයක් නැහැ. ඒකයි සලායතන ලෝකෝ ලෝකෝ කියලා කියන්නේ. ඉතින් ආයතන හයෙන් හැදෙන ලෝකේ තමයි චිත්තේන නියසි ලෝකේ වෙන ලෝකයක් මේ කතාවක් නැහැ. ඒකයි රෝහිතට බාහිරින් හොයන්න එපා. සිතින් දකින්න කියන්නේ. සිතේ සිත අත්‍තරම සිතේම තමයි මුළු ලෝකෙම තියෙන්නේ. මේ ෂණේම හට ගන්නවා මේ ෂණේම නැති වෙනවා. මුළු ලෝකෙම ඒක ඒක වෙනවා. මුළු ලෝකෙම මේ ෂණේ හට ගන්නවා. ඒ කියන්නේ විඥානේ දැන් මේ මොහොතේ සද්දයක් එනවා නම් ඒ සද්ද සිත මේ මොහොතේම ලෝකයයි. ශබ්ද ලෝකයයි. මේ මොහොතේම ඒ නිරෝධයයි. ඒ දැකීමයි නිවන කියන්නේ. බුදුන් වහන්සේ පෙන්නනවානේ උහෙලට ගත්ත හුස්ම පහලට හෙලන්න කලින් මරණානුස්සතිය වඩන්න කියලා. එතකොට එක්ෂණික මේ ගත්ත සිත එක්ෂණික සිත ඇති වෙනව නැති වෙන එක මේ මොහොතේම දකින්න ඕනේ. ඒක එතන පෙන්නුම් කරනවා නේද බලන්න ඒක අපිට අවම වෙන්නේ එක්ෂණික සිතක උදේවේ දකින්නාට සම්මුතිය තුළ මරණය හමුන වේ කිව්වේ අපි ඔන්න උතන්ටයි. ඒ කියන්නේ එක්ෂණික සිතක් ඇති වෙන නැති වෙන එක දකින්න කෙනාට මේ සම්මුතියේ තියෙන මරණය කියන්නේ සිතුවිල්ලක්. එහෙම දෙයක් නැහැ. අරක දකින්න කෙනා ධර්මයේ දකින්න කෙනාට මේ මේ අපි හදාගත්ත සම්මුති වචන ඔක්කොම සිතුවිලි. මේ මේසේ පුටු ඇඳන් ගෙවල් දොරවල් අඹගස් නාගස් නුගගස් කවුද දාලා තියෙන්නේ? අඹගහ කිව්වේ නෑ අඹගහ කියලා නාගහ කිව්වේ නෑ නාගහ කියලා. ඉතින් මේ එකක්වත් ඒක කියනව නෙමෙයි. මේ අපි අපිම ඇත්තටම මේ අපි හදාගෙන බලනවා. පේනව නෙමෙයි අපි හිතනවා. ඉතින් එහෙම ගත්තාම ඔබ ඔබතුමිය ඇත්තටම දැන් මෙහෙණින් වහන්සේ නමක් විදිහට බුදුර සතුටක් දැනෙයි. අනේ අපි හරිත් තැනට එනව නේද කියලා. මහා බුද්ධාරම්භන ප්‍රීතියක් දැනෙයි. මහා ප්‍රභාස්වර සිත දැනෙන්න ගන්නවා. දැන් ටික ටික අපිට එහෙම දැනෙනවා මේ ධර්මයේ ධර්මයේ දැනෙනකොට ගොඩක් අයට ඒක තේරෙනවා මේ මේ ප්‍රඥා ලෝකේ එනකොට ආයි ආයි මේ මේ ආත්ම කතාවක් නැහැ. එහෙමයි. ආත්ම කතාවක් නැහැ. පවතින සිතක් නැහැ. පොඩි කාලේ ඉඳලා මේ වයසට යනකම් තියෙන හිතක් නැහැ. අපි අවුරුදු 5 දී හෙව්වේ මොනවද බෝනික් එක හරි ඔය මොනවා හරිනේ. ඉතින් අවුරුදු 10 දී මොනවද හිතුවේ ඔය ශිෂ්‍යත් විභාගය හරි මොකක් හරිනේ ඔය අම්මලා යොමු කරන ඒවානේ. ඊට පස්සේ අවුරුදු 15 දී මොනවද හිතුවේ? ඊට පස්සේ අවුරුදු 20 දී මොනවද හිතුවේ? අවුරුදු 25 දී මොනවද හිතුවේ? එතන එතන සිත මැරිලා. අපි හිතනවා එහෙනම් අවුරුදු 5 හිතුව බෝනික්ක තාමත් හිතන්න ඕනේ හොඳයි කියලා. නෑ අපි හිතන්නේවත් නෑ. ඇයි? ඒ හිත මැරිලා ඉවරයි. ඒ රූපෙත් නෑ. අවුරුදු පහේ රූපෙකෝ. ඒ රූපෙත් නෑ. රූපෙත් නෑ නාමෙත් නෑ. එහෙනම් දැන් මොකද්ද මේ අපි අල්ලන් ඉන්නේ? දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය. මේ මොහොත විතරයි තියෙන්නේ. ඒකයි මොහොතට අවදිය කියලා කිව්වේ. මේ මොහොතක් නෑ. ඇත්ත කතාව මොහොතත් අතීත සංඥාවක්. බලනකොට. ඉතින් ගැඹුරුයි මේ ධර්මයේ. එහෙම ඒකේ ගැඹුරු අපිට මේ මේ එක එක ඒවා අපේ ඔළුවේ සිතුවිලි වලින් වැහිලා තියෙන නිසා. සිතුවිලි අපිට අයින් කරගන්න බැරුව අය අපි දුක් විඳින. අපේ පුරුදු අපේ අපේ කියන්න කියන්න මම ඒ කියන්නේ දැන් ওই ටික ඔක්කොම අපි දැන් මාතුලින් මම දකිනවා නමුත් ඒ ටික අපි දැන් සත්‍යයෙන් ඔබ දේශනා කරන පස්සේ සත්‍ය ඥානයෙන් නමුත් අපි කල යුතු දැන් අපේ අවබෝධය තිබුණාට තාමත් අපිට සත්‍ය ඥානය තමයි මේ අපි ඇත්තටම අවබෝධය මේ දේශනා කරන හැමදේම සත්‍ය ඥානයට තමයි වැටෙන්නේ අවබෝධයට වැටෙන්නේ. ඒ එතකොට ආරතනාන්ත දැන් මේක අපි කල යුතු දෙයක් තියෙනවා නේද? ඔව්. ඒක තමයි ගැඹුරු. ඒක අත්‍යවශ්‍ය ගැඹුරු. ඇත්තටම සමහර වෙලාවට මේ විදිහට සංනිවේදනය කරන්නත් අපහසුකුත් දැනෙනවා. ඒ තරම් ගැඹුරුයි. ඒ කියන්නේ දැන් අපි දැන් කියනවා කියන දේ නෙමෙයි ඒ වුණාට අනිත් පැත්ත කෙනා ගන්න. අපි අපි දැන් අපි අපි කියන දේ අපිට සමහර මේ ලුණු රහ වගේ ඒක කියා ගන්න බෑනේ. අපි උපමා තමයි කියන්නේ. නමුත් අනිත් පැත්ත කෙනා ගත්තේ නැත්නම් අපි අපිට දී ගන්න බැරිකම තේනවා. ඒ කියන්නේ අපිට දැන් දැනෙන ලුණු රහ කියා ගන්න කොහොමවත් බෑනේ. එහෙම දෙයක් කියනවා මේ ප්‍රතිපදාව. ඒ කියන්නේ දැන් අපි දැන් මේ මොන වචනේ කතා කරත් ලෞකිකයි. දැන් ප්‍රතිපදා පැත්තට හැරෙනකොට අතිශයින් ගැඹුරක් දැනේ. ඒ කියන්නේ දැන් මොන වචනේ කතා කරත් ලෞකිකයි. දැන් ලෞකිකයේ මේ වචනේ අපි හඳුන ගනිමින් මේ යථාර්ථයට අතර මහා ඥානයක් අවදි වෙනවා. දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඥායස්ස අධිගමය. ඥාණයෙන් තමයි අධිගම ලබන්නේ. ඥාණය අවදි වන්නේ සිහියේ. සිතුවිලි නෙමෙයි නිවන් මඟ යන්නේ. සිතුවිලි කියන්නේ දැනුමක් එහෙම නැත්නම් ඒක සිතුවිලි කියන්නේ සුවන් මග නෙමෙයි. විඥානයේ මායාව. එතකොට මේ සිතුවිලි වලින් නිවන් දකින්න බෑ පළවෙනි එතකොට අපි හඳුනා ගන්න ඕනේ දැන් නිවන් මග නම් අපිට සත්‍ය දකින්න බෑ සිතට. ඒක ඇත්ත. සිත කියන්නේ විඥාන මායාව. සිතට බෑ නිවන් දකින්න. සිත කියන්නේ මායාවක්. මායාව කොහොමද නිවන් දකින්නේ? මායාවට සත්‍ය දකින්න බෑ. මෙන්න මෙතන තමයි බුදුන් වහන්සේ ඥායස්ස අධිගමාය පෙන්නන්නේ. නිබ්බාන සත්‍ය කිරියයි. ඒ කියන්නේ මෙතනට එන මග තමයි ඇත්තම එන්නේ මෙතන සිද්ධ වෙන්නේ සිත අභිබවා යන සිහියක් අවදි වෙනවා. ඒ ඒකයි අපිට යුගන්ධන් ගමනක් මේ යන්නේ. කාටවත් කවුරු හරි කෙනෙක් කියනවා නම් නෑ සමතේ ඕනේ නෑ නෑ විපස්සනා පුල ඔක්කොම රැවටිලා. කවුරු හරි කියනවා නම් ඒ ඒ කිසි ඒ ඒ අයට තාම ප්‍රත්‍යක්ෂ නෑ කවුරු හරි කියනවා නම්. ප්‍රත්‍යක්ෂතාවයට පත්තුණු කෙනෙක් කවදාවත් ඒ වැනි හිස් වචන කියන්නේ ඒවා හිස් වචන. මේ විදර්ශනාවක් නෑ සමතයක් නැතුව. ඇත්තටම කිව්වොත් යමෙක් කියනවා නම් මේ සිත පේන්නේ නැහැ කියලා හිත විසිරෙනවා. එහෙනම් ඒ කෙනාට සමතේ අවශ්‍යතාවයක් තියෙනවා. හිත විසිරෙන්නේ නැතුව තබා ගන්න ඕනේ. එහෙමනම් එක අරමුණක සිත පිහිටව ගැනීම පුහුණු වෙන්න ඕනේ. එතන හිත එතන දියුණුවක් ලබනවා. නමුත් මේ හිත බැලීම සඳහායි අපි මේ සමතේ අවශ්‍ය පාවිච්චි කරනවා පමණයි. අපිට වැදගත් වෙන්නේ සිතට එන අරමුණු දැකීමයි. සිත දැකීමයි. සිතට එන අරමුණු හැම මොහොතෙම දකිනවා නම් ප්‍රකට වෙනවා නම් එතන ඒයි වැදගත් වන්නේ. එතනයි ඇත්තටම සමතේ තියෙන තැන. සමතේ සමතේ නැත්තම් හිත පේන්නේ නැහනේ. හිත විසිරෙන ගන්නත් පේන්නේ නැහැ. සමතේ කියන්නේ හිත පේනවා. හිත පේන තැන සමතේ තියෙනවා. එහෙනම් හිත පේනවා කියන විදර්ශනාවක් තියෙනවා. ඇයි හිත පේනවනම් එතන සත්‍ය පෙන්වන්න පුළුවන්. මේ බාහිර දෙයක් නෙමෙයි. මේ බාහිර එහෙම පොත කියලා දෙයක් නැහැ. මගේ හිතත් පොත කියලා දෙයක් නැහැ. එහෙනම් පොත කියලා දෙයක් බාහිරත් නැහැ සිතත් නැහැ. අරමුණ එතනම මිදෙනවා. අන්න එතනම අනිදස්සනයි එතනම ශුන්‍යතාවය දකිනවා. මොහතට අවදිය කියන එක කාලයක් නෙමෙයි. බාහිර සම්මුති ප්‍රඥාප්ති නැත්තම් පොත කියලා දෙයක් නැත්තම් සිතෙත් එහෙම දෙයක් නැත්තම් මේ අරමුණට මොකද වෙන්නේ? shabd shabdයක් විතරයි. එහෙමයි. එතකොට දැකීම දැකීමක් විතරයි. දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං වෙනවා. එතකොට ඒවට නිමිති නෑ. සම්මුති නෑ. ප්‍රඥප්ති නෑ. එතකොට මේ එතනම තමයි ධර්මයේ ප්‍රායෝගික පැත්ත. මේන අරමුණ මේන අරමුණ මිදිලා දෙපැත්තම නාමෙත් මිදිලා රූපෙත් මිදිලා අන්න පච්චේ පරිග්ගා ඥානය අවදි වෙනවා මේ ඥානය කියන්නේ සිහිය සිහිය වැඩෙන තැනයි ඥානය ඥානෙ කියන්නේ සිහිය වැඩෙන තැනින් එන්නේ. දැන් ලුණු රහ කියන්නේ දැනීමක්නේ. ඒ දැනීම සිතුවිල්ලක් නෙමෙයිනේ. කන කියන්න බෑ නාම රූප දෙකක් නෙමෙයි ලුණු රහ කියන්නේ. ඒක ඒක මහා ඥානෙකටයි ඒක හසු වෙන්නේ. ඒක ඒක තමයි සිහිය. ඒක තමයි දැන දැනීම. ඒක ඒක ඒකමයි අභිඥා පැත්තට යන්නේ. තව වැඩි වෙනකොට ඒකමයි ඥානෙමයි අභිඥා වෙන්නේ. තවත් ගැඹුරට යනවා. මුලින් මේක යාන්තම් විවර වෙනවා කලාමැදිරි එලියක් වගේ තමන්ට සිහියක් එනවා මේ සිතක් ඇති වෙලා නැති වෙනවා. ඒතකොට සිතක් ඇති වෙලා නැති වෙනකොට දැනෙන්නේ කොහෙටද? ඥානෙටයි. ඥානෙට. ඥානෙට. මේ ඥානෙ තමයි තමන් අවදි කරගන්න ඕනේ. ඥානෙ අවදි වුණු තැනයි නිවන් මාගේ විවර වෙන්නේ. ඥානෙ තව තව විවර වෙනවා. විවරිතෝ විජටිතෝ. ඥානෙ තමයි ඥායස්ස අධිගමය වෙන ගමනක් නැහැ. අධිගම ලබන්නේ ඥානෙන් මිසක් විඥාණයෙන් නෙමෙයි. ප්‍රඥා භාවිතබ්බ විඥානම් පරිඤ්ඤයං කියන්නේ දැන් විඥානේ දකින්න පුළුවන් මේ ප්‍රඥාව කියන්නේ සිතේ අනිත්‍ය දැකීමයි. ඒ කියන්නේ සිතක් සිතක් හටගෙන ඒ සිත සිතක් කියලා දෙයක් නැති බව ඉතින් එතනම ඉවරයි. දැන් සිත කියන්නේ අරමුණනේ. අරමුණ බාහිරත් ඇත්ත වෙන්නේ නැහැනේ. දැන් සිතෙත් අරමුණ ඇත්ත වෙන්නේ නැහැ. දැන් අරමුණට මොකද වෙන්නේ? අරමුණ එතනම අත්ගමිය දකින්නවා. අත්ගමිය දකින්නවා කියන්නේ සත්‍ය ඥාණයමයි මෙතන දකින්නේ. සත්‍ය ඥාණය තුලයි අත්ගමිය දකින්නේ. දැන් මෙතන ඒ සිතට එන අරමුණ අරමුණ සත්‍ය දකින්නම ඕනි. සත්‍ය දකින්න නැතුව මෙතන යථාභූත ඥානේ යථාභූත ඥානේ නැතුව දෙයක් නැහැ. ඒ කියන්නේ සබ්බ පාපස් අකරණං කුසලස් උපසම්පද. හැබැයි සතිත්ත පරියෝ දපන. ඒ කියන්නේ මෙතන මේ සිත দমনය වෙන්නේ. ඒ කියන්නේ සිතක් මෙතන හටගන්නේ සිත සිත සත්‍ය දකින්න තැන සිතට සිතට ඉඩක් නැහැ. দমনය වෙන්නේ. සිතට දඟලන්න ඉඩක් නැහැ. දැන් කුළුහරක දඟලනකොට කුළු හරකා দমনය වෙනවනේ දැන් කුළු හරකට ඉඩක් නැහැ පතිත වෙන තැනක් නැහැ එහෙමයි සිත මෙතනම අනිදස්සන වෙනවා එතකොට සිත අත්පටිත්ිත වෙනවා එතකොට මේක මේ ඔක්කොම වචන විතරයි නමුත් මෙතන දෙයක් දැනෙන්න ගන්නවා මේ මේ හැම දෙයකම මිදුණු ස්වභාවයක් දැනෙන්න ගන්නවා ඒකයි ඥානෙ ඒකයි අත්තකමේ දකින්නවා කියන්නේ මේ වචන භාවිතා කරලා ඔබතුමියට මේ ධර්මයේ පෙන්වන්නේ මේ ප්‍රතිපදාව පෙන්වන්නේ. ප්‍රතිපදාව පෙන්වන්න බෑ. නමුත් ඔබතුමියම දකින්න ඕනේ. අපි කොච්චර අපි උගුල රේරහ වෙනකම් මෙහෙම කියවත් ඔබතුමියට දැනෙන්නේ නැත්තම් අපි කුමක් කරන්නද? අන්න එහෙම දෙයක් තියෙනවා මේ ප්‍රතිපදාව. ඒ තරම්ම අසරණයි මේක මේක අතරම බුදුන් වහන්සේ පැය ගණන් සමහරලාට අපිට තේරෙනවා එක්කෙනෙක් වෙනුවෙන්ම ඇයි ධර්ම දේශනා කළේ කියලා. ඒ තරම් ඒ තරම් මේක මේක මේක තමන්ම ගන්න ඕනි දෙයක්. මේක මේ තමන්ගෙම කුසලයේ තියෙන කුසල කියන්නේ දක්ෂතාවයේ තියෙනවා. දකින්න හැකියාවක් තියෙන්න ඕනේ. බලෙන් දෙන්න බෑ. ඔව් මේකේ මේක මේකේ දැන් තමන්ගේ අනිත් සාධක බලපානවා. තමන්ගේ හිත නිසම රාග කාම රාගයෙන් තියෙනවා නම්, පටිගයෙන් තියෙනවා නම්, අර නීවරණ තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්‍ය උද්ධච්ච කුච්ච. ඒක නිසා දකින්න බැරි වෙනවා. දැන් නිදිමතේ ඉන්නවනම් ඔබතුමීට මේක දැන් දකින්න ඕන කමක්වත් වෙයිද නැහනේ. නෑ. කියන එකත් දිලිලායයි. නෑ දුකක් හිතට වේහිතක් දුකක් වේදනාවක් දැනෙච්ච වෙලාවටත් ඒ ඒක තියෙනවා. ඒ තියෙනවා. මේක කම්පාවුන වෙලාවටත් එතරම් බෑ. මනස හරි පුදුම විදියයි. ඒ කියන්නේ මේක හොඳ මේ මහා අවබෝධයක් මේ හැම හැම පැත්තකින්ම මේ මේ මෙතන තියෙනවා. මෙතන සබ්බම් සූත්‍රයේ තියෙන විදිහම තමයි. සබ්බා සූත්‍රයේ දස්සනා පහතබ්බා අදිවාසනා පහතබ්බා විනෝදනා පහතබ්බා සංවරා පහතබ්බා පටිසේවනා පහතබ්බා කියලා එනවනේ භාවනා පහතබ්බා ඒ කතාවයි තියෙන්නේ හැම තැනම පෙන්නලා තියෙන එක එක තැන්වල බුදුන් වහන්සේ එක එක කෙනාට පැහැදිලි කරපු කෙනායි කෙනාගේ විදියට ඒ වෙන වෙනස්කම් ටිකක් විතරයි එකම දෙයයි මෙතන මේ මේ මේ මේ සිතුවිලි ඇති වෙන නැති වෙන ස්වභාවය දැනෙන ඥානය අවදි වෙනවා එහෙමයි. ඒ තුලින් ඒක ටික ටික තව තව ඒ තුල ඒක දකින්න දකින්න වැඩි වෙනවා. විවර වෙනවා. විවරිත විජටිත තව තව තව තව ඒක ඒක අපි ඒකයි කිය කණාමැදිලි එදියක් වගේ මුලින් මේ මේ සත්‍ය පේන ගන්නවා මේ විද්‍යා ලෝකයේ එනවා. හැබැයි මේ ප්‍රඥා ලෝකයේ ඇති වෙනවා. හැබැයි ඒක තව තව තව තව වැඩි වෙනවා මේ ධම්මති ඥානය වැඩෙන වැඩ. ඒකත් එක්ක මේ මේ මේ මෙතන තියෙන සතර සම්මප්‍රදාන වීරය බැලුවහම. මෙතන තියෙන බැලුවහම මේ මෙතන පංච ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. වචන ගොඩක් විතරයි හැබැයි ඔක්කොම කියලා අපි ඒත් එක්කම කියනවා. ඒකට හේතුව මෙතන වෙන දේ දැනෙන එකක් ඒක තමයි ලෝකෝත්තර පැත්ත. දැනෙන දේ. දැනෙන දේ. අන්න හරි. ඒක තේරුණා නේ. එහෙම වැඩිලා ඥානයේ අවදි වෙලා ඥානයේ කරා යන ගමනක් තමයි නිවන් මාර්ගය. ඥානයේ හරය. එතනදී හොඳ නරක ඒව මොනවත් හම්බ වෙන්නේ නැහැ. මේ නාම රූප වල ඔක්කොම තියෙන්නේ. එහෙමයි. ඔතන දැන් දැන් සූත්‍රවලුත් ඒක පෙන්වන්න පුළුවන්. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝප වෙත්ත ආපෝච පටවි තේජෝ වායු නගරති කියලා. ඊට පස්සේ කියනවා දීග අර අනාතුලං සුභා සුභා. බුදුන් වහන්සේ ඒතරම් පෙන්වද විඥානය අනිදස්සන වුණු තැන දිග කොට ඊනි මාත අර 11 ආකාර ගොඩම නැති වෙනවා. අර 11 ගොඩවල් ස්කන්ධ ගොඩවල් අර ස්කන්ධ පෙන්වනකොට ස්කන්ධ හඳුන්වනවනේ. අතීත අනාගත පච්චුප්පන්නං වා ඕලාරිකා වා සුකුමා වා හීනා වා ප්‍රණීතා වා දුර වේවා ළඟ වේවා සම්තිකේ වා කියලා පෙන්නනනේ. ඒ කියන්නේ මේ අපේ එන අරමුණේනේ ඔය ඔක්කොම තියෙන්නේ. මේ අතීත අනාගත වර්තමාන මොකක් හරි එන අරමුණේ ඔය ඔක්කොම තියෙනවා. ඒ අරමුණේ මිදෙන තැන සේරගෙම මිදෙනවා. හීනි මහත ඔය ඔක්කොම මිදෙනවා. ඒ කියන්නේ මේ සිතක සිතෙන් මිදෙන තැන සියල්ලෙන් මිදෙනවා. ඒ කියන්නේ හොඳ නරක කියලා දෙයක්වත් හම්බ වෙන්නේ අන්තයක් හම්බ වෙන අන්තවල තියෙන්නේ. හොඳ කියන අන්තේ නරක කියන අන්තේ දෙයක් තිබ්බ. දැන් පොත තිබ්බොත් එක්ක හොඳයි එක්ක නරකයි. ඒ පොත නැති වුණා. තිබ්බොත් අනිවාර්යෙන් අන්ත දෙකකට වැටෙනවමයි. වැටෙනවමයි. හැබැයි පොත හම්බුනේ නැත්නම් අන්ත දෙකක් නැහැ. ඒ දැන් පොත තිබ්බොත් තමයි ඒකට ඇලෙනවා ගැටෙනවා කියන්නේ රාග දේශ මොහ. පොත තිබ්බොත්. එතකොට එහෙම වුණොත් තමයි එතකොට එතන තණ්හාව තණ්හාව තියෙන තැනමයි රාග දේශම සාධක තණ්හාවෙම අභ්‍යන්තර සාධකයේ තමයි රාග දේශමෝ. තණ්හාව පෙන්තර දර්ශකයේ තමයි රාග දේශමෝ. ඔක්කොම එකට තියෙන්නේ වචන වචන ගොඩක් විතරයි. අර එකම මේ කතාවක් තියෙන්නේ. දැන් මෙතන අපි එන අරමුණ බාහිරේ කියලා දැන් සාමාන්‍ය පෘථග්ජන භූමියේ ලෝකයේ අත්ත කරගෙන ඉන්න භූමියේ හැම දෙයක්ම බාහිරනේ තියෙන්නේ. ඒතකොට